බොක් කල ටෙක් කතා දෙසිය විසි හතරෙන වැඩසට හම සාදරය පිළිගන්න ම කාලිග මම තෙල්න අවුරුද්ධකට පස්ස අවුරුද්ධකට වැඩි අවුරුද්ධයි මාස තුනකට පස්සේ අපි ලොක් ඩවන්් එක කතා කරන්නේ අපි දැන ෝෂල් ඩිස්ටන්සින් කරගෙන කරන්නේ කොච්චර ඩිස්ටන්සික රටවල් කොහොමද ඉතින් ඔස්ට්‍රේලයා පැත්තේ කොරුණ කොරුණ ගැන කතාර කර ටෙක් ගැන කතා කරන්න වැනි කොහොම ඔස්ට්‍රලිය පැත්තේ තාත්තේ මම මේ අද උදේ බැලුවා අර Google එකෙන් රිලීස් කරලා තියෙනවනේ මේ මොබිලිටි රිපෝට් එක. ඒ කියන්නේ අර Google එකේ තියෙන පෙන්වන්නේ අර එක එක places වලට ගියහම මේ කොච්චර මිනිස්සු ඉන්නවද අරම කියලා පොඩි chart එකක් මම හිතන්නේ ඒ ඒ dataම තමයි use කරලා තියන්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ කඩේක ඉන්න මිනිස්සු ගැන හරි පාක් එකක ඉන්නවද එහෙම වෙන වෙනම categories වලට calculate කරලා ඒගොල්ලෝ මේ අප් පෙබරවාරීදම් මාර්තු වෙනකොට කොහොමද චාට්ටක ට්‍රෙන්ඩ් එක කියලා දාලා තිබ්බා. ගොඩක් ඒවා පල්ලෙහාට ගිහින් තියන්නේ කියන්නේ ඉතින් මිනිස්සු කියන්නේ කියන දේ අහනවා නිකන් පොඩ්ඩක් ගෙදරට ඉන්න වෙලා ඉන්නේ කියවම ටිකක් ගෙදරට වෙලා ඉන්න ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ මේ හැබැයි මෙහෙත් චාට් එක ප්‍රෙඩික් කරපු ගානට වඩා ටිකක් අඩු වෙලා තියෙනවා මේ අලුතෙන් හම්බ වෙන මේවා කට්ටිය. මොකද ටෙස්ටිං වැඩි කරලා තියෙන දැන් සෑහෙන වුණත් අර පොසිටිව් කේසස් අඩු වෙලා තියෙනවා මේ මිනිස්වර ටිකක් ගැදරිදම් වැඩ කරන්න පටන්ගෙන හැම තිල්ල මටවා කැටිකඩිය හෙන්නේ ටිලි හරි මචන් එකන රෙකෝඩික වෙනවානේ හවලන්න රෙකෝඩින්න කවුලන්න මේ බොයිස්ස එක කඩිකඩිය පොඩ වෙනකින්ම කොල්ල දෙන්න න්න ඕන්න දැන් හරික අඹ මොකරේ වෙලා මකරගේ සක මේ ඔවුලන්න මේ කොහොමාරි දැන් මෙහෙනම් ඉතින් ලොක්ඩවන් කැන ෆුලි ලොක්ටව් මේ ලොකු අනිතරටල් එක් බලන්නට මහිත ලංකාව හද හද දත්ත කොහොඳ බල දැඟරනය බෑ ක්‍රිකට් ස්කෝර් බලනාගේ කට්ටිය ඕක බලන ගෙන කර හැමරදි ලොනම රටගුණත් මේ ඕනම රටගුණත් අර නම්බර්ස්වලින්මත් එක පටම හන්නත් බෑමකද ටෙස්ටිං එකයි නම්බර්ස එක ගාට යන්නත් බෑන ටෙස්් කරන්න කරතා මිනිස්සු හම්බෙන්නේගේ දැ මේ අද හැට දෙකක් එකසිය විසි පහක් රිකවන් එතකට එකසි තිස් දෙකක් කැක්ටව් පස් දෙනෙක් කවුට් අපිට අර බයසකායටත එකන් ලෝන්ටම් ගොඩයන්න පුලන් ලෙසි විදිතම වැක්සින්න කාගත්තොත් කියනක බලාපොරොත්ත ඕ දැ අනික වෙලා තියන්න දැන් ගොඩක් කලාට මේ ප්‍රශ් තියෙන්නේ මේ ඉකොනොමියකට එන ඉෆෙක්ට් එක තමයි දැන් ඉතින් ඩොලර් එක එහෙම මම හිතන්නේ 200ට කිට උඩට ගිහලා දැන් අපෝ ගණන් හදන ලේසි වේගෙන නාට ඕ ඒක දැන් මටත් ඉස්සර මේ <laughs> අර කැඩිච්ච එකට ඕ කැලිම 100 බින්දු දෙකක් දැම්ම දෙකම වෙන්නේ ඕ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගොඩක් අය දැන් ඔය ඔය දැ ඉස්සර දම්ම කටිය පිකොනමික්ස් කර කතා කර හැමෝම ඕපන ඉකොනොමි අරවා මෙ මේකතයි හොඳ කියලකිවට මේ වගේ අවස්ථාවත් තමයි දින උපනිකොමිල ති අවුල ඒ කියන්නේ එක්කෙනාට එක්කෙනා ඩිපෙන්ඩ් වෙලා ඉන්නකොට self sustainability එක නැති වුණා. ඒ ට්‍රෙන්ඩ් එකේ තින් අර බැලුවාම හැම රටේම මේ විදිහට තමයි ගෙහින් තියෙන්නේ. මම හිතන්නේ ලංකාව විතරනේ මේ අපේ රීජන් එකේ වුණත් මම හිතන්නේ ඒ විදිහට තමයි මේ ඒ කියන්නේ ඩොලර් එකත් එක්ක කම්පෙයාර් කරොත් එහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් වෙන කරන්සිස් එක්ක කම්පෙයාර් කරොත් වැඩේ තියෙන්නේ අපි ඉතින් ඩොලර්ස් වලින් ඔක්කොම ගණන් දෙන්න කරන්නේ. එතකොට ගැලීම ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් එනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕ අනිත්තකෙතින් අර මෙහෙමයි අර ක්ලෝ දැන් ඔය චයිනා ඉන්දියා වගේ තියෙන ඕපන් ඉකොනොමි වුණාට අර කන්ට්‍රෝල් ඉකොනොමි වුණා නම් මීට වඩා දැන් ලංකාවේ තියෙන අපි ඉස්සරත් ඕක කියන අල අල මෙහෙන් ගොවියා <laughs> එළියට දානකොට අරෙන් අල ගේනවා. ඉතින් දැන් ඒවට ඇති වෙච්ච එකෙන් තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. يعني ලෝකල් ප්‍රොඩියුස් නැති වුණාම මේ අලත් චයිනෙන් ගේන්න ඉන්දියාවෙන් ගේන්න වුණාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා ඉතින් අර පුළුවන් දේ තමන්ගේ රටේ හදන්න මේ එන්කරේජ් කරන ටික ඉතුරු කරගත්තා නම් පොඩ්ඩක් පුළුවන් දේ රටින් ගේන්න ඕ කරානම් ඉතින් දැන් කියන ඉතින් ගෙවත් ගෙදර වගා කරන්න අරවා කරන්න කරන්න මේ හදිස්සියේ ඒව කරන්න තමාරෙන්නේ දෙන්න සිරිමා සිරිමාවගේ කාලේ කරගෙනාව ටික දැන් කරගෙනාවන එක අවුල් තියෙන වුණාට ඉතින් බේසික් ටිකක් අත් අඩු ගන්න වුණා නම් මේ වෙනකොට එහෙනම් ඉතින් කොහොම හරි ඉතින් මෙහෙම හරි පටන් ගත්තොත් මෙහෙම හරි පටන් ගන්න ගියොත් එහෙනම් ඉතින් ඒකත් හොඳයි කාටක් ඕ ඕ අනිවාර්යෙන් කොරෝණ වලින් පැත්තකට ගිහිල්ලා අපි නොදන්න ඉකොනොමික් සෙල්න තයින් වෙලා දන්න ටෙක් වලට ගියොත් එහෙම ටෙක් ඩෙඩ් නේ ඔක්කොම ඉවෙන්ට්ස් කැන්සල් අනවුන්ස්මන්ට්ස් කැන්සල් මොකද ගොඩක් ළඟදී වැඩේ තියෙන ප්‍රොඩක්ට්ස් එහෙමත් ඉතින් චීනෙන් හදන්න ඒක නිසා ඒවත් පොඩ්ඩක් ඩිලේ වෙලා තියෙනවා ඕ මම මේ ළඟදි දැක්ක මේ දැන් මේ ට්විටර් එකේ මේ ඔය ඇමරිකාවේ කට්ටියක් මේ ඩෝන් බයි ෆ්‍රොම් චයිනා මේ don't buy chinese things කියලා දදා ට්විට් කරලා තිබ්බා ඊට පස්සේ කවුරු එක්කෙනෙක් ගිහිල්ලා කරලා ඒ ට්විට් එකේ ට්විට් එකේ බලලා තිබ්බා අර මොන ඩිවයිස් එකෙන්ද කරලා තියෙන්නේ <laughs> අර Twitter for iphone twitter for iphone <laughs> ඒක තයනියක තමයි නේද ඇමරිකන් කම්පැනි වුණත් ඇමරිකාවේ වුණත් අත්තියට හදලා තින්නේ ඇත්තටම චීනේ ලොක්ඩවුන් කරොත් මම හිතන්නේ අනිත් රටවල් වලට තමයි ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම චීනෙට ප්‍රශ්න නැහැ ඒක වෙන අමාරු ඔහු ඔක්කවට ජීනට හද ටෙස්ලත් ෆක්ටක් මාරු හැම ඒ හැම හැමරටවල හැම දැන් ඕස්ට්‍රලියාවක් කනමෙක් ගත්තත් මේ ස්ටඩන්ට්ලා හැම සෑහන්න ලොකු මේ චයින ස්ටඩන්ලා එන ලොකු ප්‍රසන්ටේජක් ඉට වස චයිනස් ටවරිස්ලා එන ලොකු ප්‍රසන්ටේජක් එකනොමේක ඒව නැතිවනත් හැම හැමරට්ට හැම මහිතන ගොඩක් රටවල්ලට චයිනස් ටවරිසම් කියන්න ටියල් ලොකු මේ පාට්ටයක් ඉකොනොමේගේ ඕ ඉතින් ලංකාවෙම ගත්තොත් දැන් අපි කොයකට එහෙම ගියාම අපි මේ බඩු ගන්න අපිට වඩා ඉන්නේ චීන මිනිස්සු. දැන් උදාහරණයක් මේ ලොක්ඩවුන් එක ගලයි පොලිමේ හිටියනේ අර කට්ටිය අපි අපි මම හිතන්නේ පැය පහකට වඩා පොලිමේ හිටියා ගොඩක් චයිනීස් තමයි. <laughs> දැන් අර මයිනොරිටි එක චයිනීස් වෙලා අපිව අන්තිමට මෙජොරිටි එක චයිනීස් ඒ තාටික දවසක් කරගෙන ඉතින් මයිනොරිටි එක අපි තමයි. <laughs> ඒකමයි දැන් ලංකාවේ දරන්නේ ලෝකෙම වෙන දෙයක්. අලු තයිෆෝන් ඇක් කෙනනේ iPhoneෆෝන් එට කාමනෑ ඒ ඒ අර ලොක්කු අප්ග්‍රේඩ් යන්නම e ඇස්සේකති මහිතන්නේ මාර්තුවල තියන්න තිබ්බේ කොළන්ගේ නිකාර ප්‍රෙස්ලිස් හම ප්‍රස්ලිස් න්නම අරිවෙන්ට ඇතිරන මාචිවෙන්ට එක iPhoneෆෝන් කියන එකයි iPhoneෆෝන් එසි එසේ e, e කෙන එක දෙකම එකද එකම චිප් එක මොකද iPhone 9 කියලත් ඔය නිකන් මේ ගියානේ ටිකක් කතා මම හිතන්නේ iPhone 9 කියන්නේ ඇත්තටම SE එක තමයිනේ ඔව් SE2 කියලා නේද ඒක SE2 oh name to reference for eight replace of uh, iPhone SE2 and iPhone ආ යා ඒක ගැන හරි ඉතින් iPhone 9 මේකත් අර කන්ෆර්ම් නෑ කියලා නේ නා කියන නම වැඩේ තියෙන මහිතන එකළඟ ලොක්කු අනවස් පන්දනක සටම්බර් හරි වගේ වෙන්න කොම් පරක්කු කල්ල තිීන් එක්කෝම මේ දවසලදි කොහොම වෙත් දන්න දැන් මේ ප්‍රශ්න ඉවරණකම් ගොඩක් ඒවා මේ ඔන්නවල් තමදී මම මේ මේ දැන් කාලෙකතනදම් මේ ෆලක්ෂිප්පල ඟගෙනම ඇත්තර මේ එසයිට් කරන්නට පස්සේ සැම්සුම් මේ තීරණ කර කිසි ෆලක්ෂි ෆෝර්නයක් ගන්න කියලා <laughs> ලාබම ගත්ත මොකද සැම්සුන් A50ද මොකද කියලා A50 තමයි ඇතරම මේ දැන් ඉගන්නේ දැන් මම මූනේ මේ සෙට් එකකින්නේ මට එහෙම දැන් මෙච්චර කාලේ දැන් අවුරුද්දට කිට්ටෙමයි දැන් මේ පාවිච්චි කරා කියලා මට වෙනසක් නම් තේරෙන්නේ නැහැ يعني මේ කියන්නේ මොකක් හරි අඩුපාඩුවක් ඩේලි යූසේජ් එකකට තේරෙන්නේ හොඳටම හොඳ අරනික හිත හිත හිත හැදුන ඇරෙන්න අනිත් මොකොත් මේ ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ හිතට අර නිකන් අර නිකන් මේක ආමම් පාවිච්චි කරන්නේ මේකක් නේ කියන එක ඇරෙන්නේ නැහැ. ඒකට මෙහෙමනේ කාලින්ක. <laughs> ආ දැන් හිතන්නකෝ Instagram එකේ ඉන්ෆ්ලුएंසර් කෙනෙක් කියලා. ඒතකොට වඩා හොඳ කැමර එකක් ඕනේ. ඒ වගේ එහෙම රික්වයර්මන්ට්ස් තියෙනවනේ. ඒතකොට ඉතින් ෆ්ලැග්ෂිප් ෆෝන් එක කරන්න. ඒතිදි තිල්න දැම මේ ෆලක්ෂිප් එකක්ම ගත්තා කියලා කැමර කොලිටේ ලොකු ඩිෆරන්සියක් තියෙනවා. දැන් අපිටම කාට හරි iPhone අපිටම මේ 8 එකක් තියෙනවා කියලා. ඕක iPhone 10 එකක් X එකක් ගත්තා 10 කියන්නේ X එකක් ගත්තා කියලා ලොකු වෙනසක් තියෙයිද? ඔව් ඒ කියන්නේ ඉතින් iPhone 8 එකේ ඉඳන් 10 එකට ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. ඒත් ගොඩක් දැන් Android බජට් ෆෝන් එක ඔව් මේ මේක මිඩ් රේන්ජ් ෆෝන් එක කොයි ෆ්ලැග්ෂිප් එක ඔය ගත්තොත් ලොකු වෙනසක් නෑ. ඔව් දැන් ඇත්තම ඔය තමයි ඒක කැමරා එක ගත්තොත් නම් ඉතින් ඇත්තටම මේ ඇත්තට වැඩක් සාමාන්‍ය පොඩියුන්ගේ ෆොටෝ ටික ගහගන්න වෙන වක්කරි ෆොටෝ එකක් ගහගන්න නැති වුණාට කවුරු හරි හොඳට ෆොටෝ ගන්නවා නම් ඒක තේරුමක් නැහැ. ඒ වුණාට දැන් මගේ මම දකින්නේ මම කොහොම කරත් ඕක යන්නේ Google ෆොටෝ වලට. Google ෆොටෝ වලට යනකොට මේ අපෝ කම්ප්‍රෙස් වෙලා තමයි කොහොමත් යන්නේ. <laughs> ඔහො ඒක ඒක ගොඩක් අර ඇවරේජ් යූසර් ඇවරේජ් යූසර් තේරුම් ගන්න ෆ්ලැග්ෂිප් ෆෝන් කියන එක මම පිළිගන්නවා. ඔව් දැන් කොමත් ඔය මේ කම්ප්‍රේෂන් ගැන කතා කරහම මේ මම මේ ළඟදි පොඩි එක්ස්පෙරිම මම එක්ස්පෙරිමන්ට් එකක් මනේ අතන හම්බෙන් අහුවෙච්ච දෙයක් දැන් මේ දවස්වල ලංකාවේ YouTube unlimited දෙනවා YouTube unlimited කියලා කියන්නේ දැන් මේ YouTube එක <laughs> එක බෙහෙම unlimited නෙමෙයි නමුත් මේ මාසෙට 299 අද්ද කොහෙද ගෙව්වට පස්සේ 360p වලින් අල්ලිමිටඩ් <laughs> වෙනවා. <laughs> ඒ කියන්නේ කියන්නේ CRT මන්ටර් එක බලන්න ඕන එකනේ. අපේ නික අලුත් මන්ටර්ස් බලන්න බෑනේ 360p. <laughs> නැති සිRD එකත් දවුල් සිRD එකත් බයිතන්නේ ඉස්සර බහිතන්නේ පැල් අන්තිමකෙත් ලයින් 520 ගානක් තියෙන ඊටත් අඩු නෑ ඒ වුණානේ දැන් මම දැන් උදාහරණ ෆෝන් එකේ බලනකොට තියෙන දැන් මගේ අත්තරම ඩේටා සාමාන්‍යයෙන් ඉස්සර මාසෙ මැද වෙනකොට ගොඩක් වෙලාට ඉවර වෙනවා මොකද YouTube බලන නිසා මොකද මම නම් ගොඩක් වෙලාට YouTube බලන්නේ ෆෝන් එකේ ඉතින් ඒක නිසා දැන් මේ ළඟදි මම කරපඩේ ඕක enable කරගත්ත මේ මේ මේ මේ ප්‍රශ්නෙත් එක මොකද හෙන්නටම YouTube බලලා මේ දවසට GB 8ක් විතර <laughs> ගන්න YouTube බලන්න ගත්තා. මං කරපඩේ ඕක දාගත්ත බලන්න කෝකටත් කියලා. හැබැයි ඇත්තටම මේ දැන් 360 කියලා එහෙම ලොකු දැන් අපි මම මානික බලන්නෙත් ඔය නිකන් මොන හරි ඔය කාගේ හරි how to video එකක් හරි මොන හරි එකන්නේ බලන්නේ. ඉතින් එහෙම ලොකු කියන්නේ හිතලා බැලුවොත් මේ කවුල් කියලා තේරෙන මිසක් එක්ස්පීරියන්ස් එකට ඉෆෙක්ට් වෙන්න තරම් ලොකු අවුලක් නැහැ. ඒ කියන්නේ බලනකොට ඩේටා ඉවර හැබැයි මෙහෙම කේස් එකකුත් තියෙන සමහර වෙලාවට ඒක ඩිවයිස් එකේ මේ තියෙන එක සොෆ්ට්වෙයාර් වලින් වෙන දෙයක් වෙන්නත් පුළුවන් ද නැත්නම් ඒක YouTube වල ටෙක්නොලොජි එකද කලින් හිතන සමහරට ඩිවයිස් එකේ තියෙන හැබැයි මෙහෙම දෙයක් දැකලා තියෙනවා තිල දැන් මම ඔය මේ දැන් උදාහරණ ගත්තොත් අපි HD විඩිය එකක් අප්ලෝඩ් කරාගේම එකම විඩිය එක අපි ගන්න අපිතම් 4K කැමරහෙකුේ 8K කැමරහෙකුට HD එකකුයි නෝමලි 720p එකකුයි ගත්තගේම මේ අපිතු බනි තොක්කොම් ෆෙක්ට සමානයි කියලා අනිත් ෆෙක්ටර්ස් කියලා කියන්නේ ලෙන්ස් එක සමානයි සෙන්සර් එකේ ක්වොලිටි එක සමානයි ඔක්කොම කියලා ගමුකෝ ඒ ඔක්කොගෙම රෙකෝඩ් කරප එකක් අපි YouTube වලට අප්ලෝඩ් කරනවා ඒ જાති ඔක්කොගෙම කල්ලා බලන කෙනා බලන්නේ 480 වලින් රයිට් එතොට ගැන අනිවාරෙන් අරිටට අඩු රැසලූෂන් එකගන්න බලන්න හැබැ මට හොටිස් කරපු දෙයක් තමයි 8කේ හරි හෙවනැත්තම් ෆෝ මේ ෆෝකේ හරි ගහපු විඩියෝ එක තියෙන කොලිට එක වැඩි ෆෝයිට වෙලින් බලන්නකොට අර 720p කැමරගෙන් ගත්තකට වඩා ඒක මම හිතන්නේ කම්ප්‍රේෂන් ඇල්ගොරිදම්මලට උදව්වක් වෙනවා ඩීටේල් ගොඩක් කෙනකොට එක ඩීටේල්ස් ගොඩක් කෙනකොට මහිතන් කම්ප්‍රේෂන් ඇල්ගොරිදම් එකට ඒ කියන්නේ කම්ප්‍රෙස් කරලා වීඩියෝ එක පොඩි කරනකොට මම හිතන්නේ ගන්න ඩිසිෂන් එක සහ ඒ කියන්නේ ඒක ඇල්ගොරිදම් එකට මම හිතන්නේ ඉෆෙක්ටිව් අර හයි රෙසලූෂන් වීඩියෝ එකක් මේ ප්‍රසෙස් කරනකට ලෝ රෙසලූෂන් එකක් කරනවට වඩා ඒ වගේ දේවල්න ම දැන් ත්‍රිසික්ටි බලන්නට ගොඩක් නොටිස් කල තින ගත්ත මොකද විඩියෝ එක ෆෝකේ නංයා කල්ලා තිනර යුටබ් එකෙත් පෙන්න්නනට ෆෝකේ කියලා ඒ විඩියෝ එක සමලට එකම YouTube තමයි ගෙන තම YouTube එක එකන සමහරය ෆෝකයාගේ සමහර වෙච්ඩ එවනට කැමරක දෙකම එකයි බලනකොට පැහැදිලි වෙනසත් තියෙන ඒ දෙක අතර එක HD එකයි ෆෝකේ එකයි අතර එක 360ලින් බලනකොට එතකම මේ මහිතන්න වීඩියෝ මහිතන වීඩියෝ කම්ප්‍රෂන් ඇල්ගොරිදමුත් දැයිති සෑහන තිබ්බට වඩා සෑහන දියුණුවක් ඇති ඕ දැන් YouTube VP9 පාවිච්චි කරන්නේ නේද මට මතක විදියට ඒරෙන මැක්බුක් එයා එතට කාලිග 360 කියලා YouTube සටිං වල සැට් කල්ලත් තියෙන්නේ සැට් කල තියන්න හැබැයි ගොලන්ගේ තා ගූග මේ ගොලන්ගේ ඔප්ෂණ ගම්ම තින YouTube මේ ලිමිටඩ් කරන්න කියලා එතකොට කොහොම කරත් ලේවෙන් අර රැසලූෂණ ගෙන් තමයි ඒ කියන්නේ බෑන්ඩ්විඩ්ත් නැති කරන මොන හරි බෑන්ඩ්විඩ්ත් කැප් කරනදී ඒක හැබැයි මම තවත් ටෙස්ට් කරා දැන් මගේ Apple TV එකක් තියෙනවා මේ කාමරේ මේ කාමරේ TV එකට ගහලා දැන් කාමරේ TV එක 32 එක මේ ඒකට Apple TV එක මම කරපඩි ෆෝන් එක පයා කරලා Apple TV එකට Apple TV එකෙත් එතකොට 360 තමයි ප්ලේ වෙන්නේ 32 එකේ බලනකොටත් අර ටිකක් දුර ඉඳන් බලනකොට එහෙම ලොකුට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙහෙමයි දැන් ඕකත් එක්ක කම්පයර් කරන්නේ හැ පැත්තේ HD වීඩියෝ එකක් තියාගෙන බැලුවොත් ඉතින් ඕන පුරුට්ට තේරෙන අරක ක්වොලිටි කියලා. නමුත් අර normal consumption එකේ අනික ඉතින් එතකොට දැන් ඕක අපි දැන් හිතන්නේ නැති වුණාට තිල්ල මම දැන් ගෙදර අපේ normal ලොකු TV එකේ බලනකොටත් මම මේ දැන් ළඟකදී ඉඳන් කරන්නේ 480p දාලා තමයි බලන්නේ. මැනුවලි ගිහිල්ලා. data ඉතුරු වෙනවා. මොකද මේ ලංකාවේ data කියලා කියන්නේ මාර මේකක්නේ මේ ඉතින් එහෙම ලොක ලොකු ටීවක බල්ල ලොකු රැසලෝෂන එකන ෆෝකේ වගේ බල්ලන තමයි දිල්ක ලොකුම කේස්සක නැත්තන් ඉතින් ප්‍රශ්න අනිතක දැන් ඔය දැන් තිල්න කලින් ෆෝනල කතා කිව්වාගේ ටීවී වලත් අර මේ අප්ස්කේලින් එන්ජින් අරාමය තියෙන ඔය ඉතින් හොඳ ඒවා වුණාම අර ටිකක් අර ආටිෆැක්ට්ස් අරාමය වෙනේවත් ඕකේ වෙලා තමයි එන්නේ. එතකොට ඉතින් අර හොයිටිම කියලා ලොකු අවුලක් පේන්නේ නැහැ. තිල්ල මේ හැදුවනේද මොකක්ද F1 රේසින් විල්ල එකක් මොකා කිය මොකක් ගැන මොකක්ද හෙන ග්‍රේස් පදි ඒක ඇත්තර ගැන මෙම ඒක වීල්ලක් කියන්න එක වීල් බේස්සක විදිර පාච්චිකන්න ලොචිටෙක් නොම රේසින් වීල් රේසින් වීල් බේස්ස ගමතමා මම හැදුවෙන එක අර කියන ට්‍රීම් කියලන F1 ට්‍රීම්ම එක ගැන තිල්ල මේ මාරුවමද වත්සැපලින් වත්සප පොයිස්සල මෙනකට මාරයමද කැඩි කැඩිමද දන්න මොකද වෙන ඔප්ෂණ තියෙන ස්කයිපල්ට මාරයමද හරි නැත ෆෙස්බුක් ෆෙස්බුක් එක මං දීල නෑමකද මාව මේ වත්සප් එක මට රනට සකභාගශවන දෙකම එක තමයි වනටම ඇක්ස දිලන මේ ස්කයිප් <laughs> කොල්ලයක් ගන්න රෙකෝඩින එක ස්ටොප් කරන්න එපා මේ හොම තියලග නැතයි මට මැච් කරන්න මැච් කරන්න ගමවුණු සිලීන අපිට කෝල් කරනක මේ WhatsApp කියලකවා මිහිනාගේ මේ WhatsApp එකයි මේ <laughs> ඇත්තම මේ <laughs> මේ මොකද ෆෙස්බුක් මැසෙන්ජ එකයි ඔක්කොම ගත්තාම මේ එක්කෙනගෙන ඉන්ස්්‍රගෑමුත් ගත්ත එයාගෙන එතකොට ඉතින් සකබර්ග්ත ඔක්කොම දෙන්න කෝගෙන් ගත්ත ලොකු වනසන්න ඇතර ඩේට ගැන කතා කරා මේ දැන් චීනහෙම අලිපේ ඒ වගේ අයගේ ඩේට එකතු කල්ලා කොරෝනාව වෛරස්සල යස පැටන් බලන්න දැන් ඇතරම මේ චීන ඇප් එකේ චීන තියෙන ඇප් එකේ ම තමන්ගේ මූුණ දෙක ෆේස්රක නිෂන් තියෙනවා ඕ අලිපේ වගේ අලිබා අපේ ඒකේ ඒක ඒගල කරන්න ෆේසක ඩිටෙක් කල්ලා කොළපාට පෙන්න්නනවා වාසේෆ්න කහපාට පෙන්න්නනවා තව කවුරරි කොරන්න තියෙනෙක්ැන කම්ෆර්ම් කොරන කේසකක් තියෙන කෙනෙ එක ඉන්ට්‍රක්ටලා තියෙනවා නම් හරි හරිකට ගිල්ල තියෙනවා නම් හරි 100% අවුල් නම් මේ කෙලිම රතුවාට වෙලා පෙන්නන ඒ කියන්නේ ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් කොරෝනා patient කෙනෙක් එක්ක වෙලා තියෙනවනේ. ඉතින් ඒ වගේ අර data වලින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අර චයිනාවල වෙලා තියෙන හැම user ගේ data privacy කියලා ලොකු මේකක් නැහැ. එකන යසක ඩේට මේක ප්‍රයිවට් කියල ඉතින් හැමම චයිනි සිටිසන්ම මේ වෙන ඒ අතර තැන් අලුත් ඇප් එකක් හදාගෙන යනවා මේ කොහෙද කියන්නේ එකට රශියාවල රශියාවල ඇත්තනම ලොක්ඩව් එකක් තමයි තියෙන්නේෙත් මේ වගේම එහෙ කරලා තියෙන තමන් දැන් කඩේට යනවා යන්න පුළුවන් හැබැයි රෂියන් ගවර්න්මන්ට් එකේ ඇප් එකක් ඒගොල්ලෝ දැන් මේ දවස්වල හදාගෙන යන ඇප් එකෙන් කරන් තියෙන්නේ තමන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමන් කොතින්න කොතට දෙයන්න කියලා රිසන එකක් දීල දෙීමට පස ගල කිවර් කෝඩ් එකක් කියෙනවා කිවර් කෝඩ් එක ෆෝර්න එකක් තිනවා තකට හදිසි පොලිසිය නැවත්වොත් එහම කිවර් කෝඩ් එක පෙන්වා පොලිසි වැල්ඩේට කන මේයට ඇත්තනම් මෙතැට දෙයන්න වෙන කොටර් ගිල්ල තියෙනවාද ඒවගේ මේ වැලිඩේෂන් එකකුත් තැනති ඒකනි සර ඩේට යස් කරහම ගොඩාක් ගැන ප්‍රයිවසි පැත් අපි පැත්තකට තිබොත් එහෙම මේ ගොඩාක් මේ කට්ටියක දැන් ගුව දැන් තිල්න කලින් අර මුලින් කිව්වාගේ Google එකේ එකන Google ඩේට සෙට්ටයක් අපිට දෙනවානේ ඒ වගේ ඩේට සෙට්ටල්නොත් මේ මේව කරන්න පුළුවන් එකැනේ කොහිටියද මොක ඇත්තනම අපේ Google ෆෝන් හැම එකම ගොඩක් කලාට ලොකේෂන් හිස්ටි අපි නොදැනුවත්තම සෙට් ඩිෆෝල්ට් එක එන්නේ Google එකට යනවා අපේ හැම මූමන් ඩේට එකම් ඉතින් ඒ ඩේට යස් කල ලංකාව වුණත් කට්ටිය එහැම ඒ ඇන්ඩ ෆෝන් ලත ගොඩත් තියෙන ඉතින් කට්ටිට බාන්න පුල මේකල කොහෙද කියලා තියෙන මොකක්ද වෙලා තියෙන්නේ ඒ වගේ දේවල් මේ චෙක් කරන්න ඇත්තන ගොඩක් ලේසි හින්න බලම තිල්ලන්න මොකද වනේ කියලබ තිල්ලක සද්ධයන්න ඇත්තේ කියල බලන්න අපි ඇතන අද රෙකෝඩින් කරන්න අපි වෙන සිදියකට තිල්න යාගේ පැත්තෙන් රෙකෝඩින් එක කන්න ගොඩක් මේ රිමෝට් පොඩ්කාස් කරන්න එමතයි කරන්නේ දැන් අද අපි මම මේ පැත්තෙන් වෙනම රෙකෝඩින්නයක් කරනවා ඊට පස්සේ කරන්න හිතන් ඉන්නේ ඒ දෙක එකතු කල්ලා මේ මේ කරන්න එක තමයි ඉස්සරනම් ඒ කියන්නේ අතරමට එක කතා ඉස්සර අපි Skype මුලින්ම පටන් ගත්ත කාලෙන් කරේ අතරම Skype එක වෙන මැෂින් එක රන් කරලා Skype එකේන එක අපේ සිස්ටම් එකට කනෙක්ට් කළා එහෙම තමයි කරේ. දැන් ඉතින් එච්චර මේකක් නෑ. තිල්ල කොහමද ඇහෙනවද? හලෝ ඇහෙනවනේ. ඔව් අවුලන්නේ ෂෙප්. කැඩෙනවද මචං? ඔස් කැඩි කැඩි බං ඇහෙන්නේ මම දැන් මේකේ ටිකක් කැඩි කැඩි වගේ ඇහෙන්නේ උඹලා ඔය පැත්තේ ඩේටා උලද්ද මගේ නම් 5 එකට තමයි කනෙක්ට් කරලා ඉන්නේ. ලොකෝ අවුලක් මට උඹෝ කැඩි කැඩිය හෙන්නේ හලෝ පොඩකින් මම මේක මේ කැඩෙනවා ඔහොමට මම වයිෆයි ඔ් කල බලන මගේ අවුලද බල hello hello hello Tilla. Hello hello දැන් එනවා දැන් ශබ්ද ඕ බම් දැන් ෂේ මම හිතන්නේ මගේ වයිෆයි එකේ කේස් එක දිහා ආ නෑ නෑ මගේ මචන් මේ ෆෝන් එක සමහර ප්‍රශ්නයක් වන් නෝට් කල තින බ්ලුටූතුයි වයිෆයි කනෙක් කලා වයිෆයි හරිරි ඒ අපරාධයක් බැන්නේ සකබක්ට සකබක්ට බැන්නේ අපරාධ සකබග අහිංසකයි මේ මට මේ කතා කර කරන්න එක මතකොන දැ ටෙක් කතාගේ ටීමේ සික්කෙක් කොද අර කලින් එකින් කපලගන්නේ <laughs> මං එක දැරක් ඒම කපලා අදාගත්ත ඇතිබයි ගෝයන්න <laughs> ඇයි මේ ගොඩක් මං ඉස්ස රෙඩිට් කර ඔෆිස්සගෙන අපි අන්තිම කාලි කරන්න ඔක්කොම් ෆයිල්ටි ඔෆිස්සක තිබ්බේ ඕ දැම් මේ මේකේ තියෙන දන්න අන අපිට කතා කතා කර කපටන් ගත කොයි කාලෙද දෙදස් හැල උට නමේ ලටේද හල මගේ ඩේටවුල උඹේද ඩේටවුල් <laughs> අපි අයි වච්චපට මාරයමද මනහිත වයිස හොඳ වේ කියලා ඒක ඒකද අර මෙයා හොරා වගේ මේ හොරා වගේ මේව කෙනෙක් වෙලා වයිෆයි කෙනෙක් වෙලා ආයි පාර. සර්ද දැන් හරි ටෙක්නොලොජි ගැන සිංහලෙන් අපි පටන් අරන් තියෙන්නේ 2009 ජනවාරි 28. ඒ කියන්නේ ගිය අවුරුද්දට අපිට අවුරුදු 20ක්. නෑනේ. ගිය අවුරුද්දට අපි <laughs> ඔව් 2000 10 10 10 10 20 ගණන් හදන්නත් <laughs> අවුරුද්දා අම්මපා මේ ළඟදිවට මාර්ගේසයක් ගොඩට පොඩිකාස් දෙක පොඩික ස්කොලනට මොකක්ද සිංහල වචනයක් ලිමිය ලැජ්ජයි කියන කවන්න ඇති පෞද්ගලික ස්පේසික කිවට සමනල්ලයා හරි මක්කරගේ ලියන්න දුන්නා මේ සමනලයා ලියන්නේ මුෘතදරයන්න නේද ලායන්න නේද හරි මක්කරය එක වචන ඇති බා ලාන්න මතක නෑල් සිංහලෙන් ලියන් <laughs> ඇයිති සිංහල ගැහුවත් කීබොඩ් එක ගහන්නේ කිබොඩ් එක හවා පෙනවා මේ අතින් සිංහලෙන් කවද තිල්ල අන්තිපට මොනහරලිවේ අර ෆ්ලෝ එකට එන්නේ නෑ ඒක තෑ ප්‍රශ්නය මේ ඉතින් විල්ලක් ගැන කතා කරම දැම විල්ලක් ගැන කතා කරන සොතිල්ලක තේරී තියෙන්නේ මේ ලොජිටෙක් නෝමල් uh, අර මේ එකැන මේ වීල් එකක් තියෙන පෙඩල්ස් ඔක්කොමත් එක්ක නමුත් අර F1 ස්ටීරින් වීල් එක වෙනස්නේ F1 ස්ටීරින් වීල් එකේ ඉන්ෆෝමේෂන් එක මාර්ග ඉන්පුට්ස් ගොඩක් තියෙනනේ කාලෙක ඉන්පුට්ස් එක තමයි මේ මම හද ඉන්පුට්ස් ටිකයි ඊට පස්සේ පෙඩල් shift යන එකයි මොකද ලොජිටෙක් එකේ ඩිෆෝල්ට් යන පෙඩල් shift එක ඇත්තරම මේ ක්වොලිටි ගන්න මේ මේ ඒටලාටයන්ෆන් එක මේ ස්පීට් එක ඕන නිසා වැඩ තියන්නේ මේක මේ ලේසි කරගන්න ක්‍රම කීපයක් තියෙනවා මොකද මේ හැම ගේම් එකේම AP එකක් තියෙනවා මේ ටෙලිමෙට්‍රි ඩේටා දෙන ඒ කියන්නේ මේ ට්‍රැක් පොසිෂන් එක ට්‍රැක් එක ඩේටා ස්පීඩ් එක අරම ඔක්කොම ගොඩක් සිමිලේෂන් රේසින් ඒවයි තියෙන ඩේටා AP එකක් තියෙනවා ඒකට ඉන්ටර්ෆේස් කරපු මේ නික මෙල්වෑගක් වගේ තියෙනවා සිම්හබ් කියලා ගිටහබ් එක බැලුවත්තම සිම්හබ් කියල ඒකෙන් පුළුවන් අපිට නිකන් හැමගේම් එකටම හරියන්න කොමන් ඉන්ටර්ෆේස්ක් හදාගන්න එතකොට මේ ඒක හරහා තමා ඒකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය ඩේටා ටික එක්ක ස්ක්‍රීන් එක පෙන්වන්න හරි නැත්නම් LED වලට ගන්න හරි Arduino එකක් කරා ඒ විදිහට පුළුවන් ඒ විදිහට තමයි මේ මම වීල්ලක එකන දැහිතන්න වාර්පම් ලයිට් සෙට් ඇත්දාන්නන කිය තකොට අපි සිම්හප් සොෆ්ටයක හරහා අපිට පුළුවන් මේ ආර්පම එක මෙචර පසන්ට එච්චක්ද මේ ලයිට්ේ වත්තු කරන වගේ කියලා මේ තැල්ලේසී වැඩේ එක හරහා කරන්න කිය ඊට අමතරව බටන්ස්වල්ට මංකරේ වැඩතින් දැන් අර ආඩුවිනෝල හිතන්නක බටන්ස අපේ තියෙනවා කියලා තිහක් විතර ඉන්පුටස් හැල ඕ අවුරන්න කිය හැලෝ මට හැනවා අමතන්න හටඩීට කම්පිට ස්පීකින් හලෝ ඇහෙනවාද ඇහෙනවාද කාර්මික දෝෂය නිසා සිදුව ප්‍රමාධ දෝෂය ගැන අපගේ බලවත් කනගාට ප්‍රශ්න තියන මගේ ෆෝන් එක මගේ ෆෝන් එක දැන්ගුණේ මේ වෙන කෝල්ල එකක්කාවා මේ කෝල්ල කෙනකොට වත්සප් කෝල්ල එක මොකක්ද වුණා ඉටස්සේ ඒ දෙක එකතු වෙලා ඒ දෙක අලගෝනියක් සමඟ සම්බන්ධ වුණා ඒකයි කේස්සකුණ වත්සප්පලතින් ලොකුම ප්‍රශ්නයෝකතයි නෑ නිකං කෝල්ලයක්කාව නිකං කෝල්ලකහ මසප් කෝල්ල කිරෙන අර ඇල මේ හරි මං බලුටුත්තලින් අයින් ගුණ බලුටුත් අඩේ හරියන්නෙත් නෑ තියෙන දන ඕ වෙන සෙඩ්ඩක් අහෙනවන ඔවලන්න කියගෙන කියගෙන මේ සොරි හරි ආඩුවින වල කාලිග ඉන්පුට්ස් එකැන පයිඩිෆෝල් ඉන්පුට්ස් ගොඩක් ගන්න බෑන මගේ ස්ටේරවිල්ලක මට ආව ඉන්පුට්ස් විසි හයක් විතරමා හිතන්න කියව ඒක නිසා මංකරය බ හති බද නැතම් අයෝ විසිහක් බලයිකෝමත් එක බටන් තිබ්බා යතන හතරයි මෙම දැන් හිතන්නකෝ පොටන්ශ මීටරයක් වය දෙෙන කියලා එතකොට දෙපැත්තට දෙකයි පුෂ් එකයි තොට එතනම තුනක් තියෙනනේ ඒවගේ ඕ එකද එක එක පැඩල් ශි් එකයි අර බටන්ස් ගොඩක් තිල බඩ විලාකම කතා කරගෙන න්න මං එන්නගේ මට තාකන තිල්ල කියාගෙන න්න බටන් ගොඩක් තිබේගෙන සමංකරය අර බටන් මැට්‍රික්සක් විදිර තමා එක ආඩනක හරා ගත්තමකද මේ දැන් ඒක හරිම සරලයිද කීබෝඩ් එක තියෙන විදිරම ද කීබෝඩ් එක කීස් ගොඩක් තියෙනන එක්කොම අර කම්පියුටට අද්දී කීබෝඩ් එක ඇතුළදි කරන්න අර බරන බරන්ස්ටික මැට්‍රික්සක් විදිට ගැන හිතන්නකෝ ෆයිබයෝ ෆය හරි නැත්තං දැමං උදාහරණයක් විදිර ස්ටිරම් විල්ල එකෙදි කරේ ෆයිබයි මැට් ග්‍රිඩ්ඩක් කරතම බටන් සොක්කෝම් ප්ලේස් කරලා අඩුවනකට යවන්න එතකොට අපිට පුළුවන් අඩු ආඩනෝ අයෝ Hello? Uh, ආඩනකට අඩු අයෝ ප්‍රමාණයකින් uh, ගොඩක් ඉන්පුට්ස් දෙන්න uh, ඊට අමතරව මංකරේ ටෙලිමෙන්ට්‍රී ටක්කුම ස්ටිරිම් විල්ලකට ගන්න ක්‍රම දෙක තුනක් මම ටෙස් කරා එකක් තමයි කෙලින්ම ආඩුවිනෝ එකක් හරි නැත්නම් Raspberry Pi එකකට ස්ක්‍රීන් එකක් සෙට් කරලා කරන්න පුළුවන්ද කියලා හිතුවා. ඒ ඊට වඩා මට හිතුණා ලේසි මේක කරන්න නිකන් cheap Android phone එකක් අරගෙන ඇන්ඩරයිඩ් ෆෝන් එකේ වයිෆයි හරහා එකන්නේ සිම්හබ් එකෙන් මට පුළුවන් වෙබ්සවර් එකක් රන් කරන්න ඔක්කොම ටෙලිමේට් ඩේටා තියෙන. ඒතකොට නිකන් වෙබ් පේජ් එක ඔක්කොම පෙන්වන ස්පීඩ් එක හරි. ඒ කියන්නේ මේ මේ එතකොට සයින් කරන්න පුළුවන්. තොට එක දුවන්න ෆෝන් එක ස්ක්‍රීන් එක ලෝඩ් කන වයිෆයි හරහා හෙලෝ හෙල මේ සිම්හබ් එකතකට දුවන්න මැසිින් එකද සිම්හබ් එක මැසින් එක දුවන්නේ මැසින් එකෙන් වෙබ්පේජ් එකක් වෙබ්සවර එකක් අප කරනවා වෙබ්පේජ් එකක් තියෙනවා වෙබ්පේජ් එක තම අක්කෝම ටෙලිමටි ඩේට් එක තියෙන ඒ වෙබ්පේජ් එක මල් ලෝඩ් කරනවා වයිෆයි හරහා ෆෝන් එක හරි තොට ස්ටේනවිල්ල එක මැද ෆෝන් එකක් සෙට් කල තියෙන්නේ ඒ ෆෝන් එකට ගැලීම පවර් දෙනවා හැමතිස්සම තිල්ලට ෆොටෝ ටිකක් දෙන්න පුළුවන් අපිට දාන්න පුළුවන් එපිසෝඩ් එක මම මම යනවා ඊට පස්සේ ඒ වෙබ් පේජ් එක තමයි ඕපන් කරන්නේ මේ ෆෝන් එකේ. එතකොට මට අර ගොඩක් හાર્ඩ්වෙයාර් ප්‍රශ්න අඩු වුණා මේ. ඔව්. එතකොට බටන්ස් ටික විතරයි Arduino එකෙන් කන්ට්‍රෝල් වෙන්නේ. බටන්ස් ටිකයි ලයිට්ස් ටිකයි තමයි Arduino එකෙන් දුවන්නේ. මම මම බැලුවා මේ කලින්ක පොඩි ස්ක්‍රීන් ගන්න මට තාම හරියට සෙට් වුණ එකක් මේ කලින්ම එක්කෝ USB හරහා ඩිස්පලේ එකක් විදිහට දුවන්න වගේ ආඩුවනෝද නැත්තන් කෙලිම පිසියකෙන් කෙලෙම පිසියකෙන් පිලිම පිසියක USB ඩිස්පලේ තින තිල්ල මතකට මග ඉසර තිබ ඒෝස මොනිටස් වගේ අකඟල් පාල ඒවගේ චූටි සයිස් නික අංගල් හත හරි වගේ ඇති නේද මේමනද අලි බබමයින තියෙනවා හැබැ මල්ටි ඩිස්පලේ තිද තිල්ලගේ ලැප් එකක් නෙමේ ඩෙස්ටප් එකන්න එක තව HDම එකක් තින නැතම් මෙහම කරන්න USBට HDMI තියෙනවා එක USB ඩිස්පලේ පෝට් කියලා තියෙන වෙනම ගැන එක කෙලිම USB පෝට් එකට ගැව්වහම අවට් එක HDM එකක් හරි විජය එකක් හරි තියෙන මට මෙහෙම එක්වාමටකුත් තියෙන කාලින්ග මට ඕනේ ස්ටිරිවිල්ල ඔක්කොම ගලවල ගන්නත් එකැන මං කනෙක් කල්ල තියෙන ස්ටිරින් විල්ලගේ බේස් එකයි වජය වගේ නිකන් ඒකට මංහිතන්න කියන ඩ කියලා නිකන් කනෙක්ෂ කනෙක්ටස් දෙකක් මේ කනෙක්ටර් වීජය කනෙක්ටස් තියෙන පඩි නිල් පාටක ඕමද ඒ වගේ එකකින් තමා ඔක්කොමටි කියන්න එතවට එතන මට කනෙක්ෂන්ස් තියෙන්නේ මගේගේ පහලවා ඒ ඉල්ල තවට අඩ්ුවන අඩ්ුවනක තියෙන මේ සිර විල්ල ඇතුළ නෙමේද අඩුවන එක තියෙන ස්ටිරිමිල්ල ඇතුළේ ඕ එතවට අඩ්ුවනකට එන්නේ USB එකක්ත නැත්තං USB එකක් අඩුවනකට ආඩ එකන බටන්ස්වල්ට එක USB එකක් කෙනවා ලයිට්සල්ට තව USB එකක් කෙනවා එතට අඩුවන දෙකක් මොකද මට ලියනාඩ යස් කරන්න වුණා බන්ස්වල්ට අර රියල් ටයිම් කමිනිකේෂන් නෑන අනිත්තක ඒක නිසා ඉන්ටරප්ස් නැතින්දන එතකොට USB ඩිස්ප්ලේකත් තිබ්බොත් එහෙම නෑ නෑ අඩු කරගන්න පුළුවන් තිල්න මෙහෙම කරගත්තයි හරිද USB හබ් එකක් දාම ඇතුළට USB3 හබ් එකක් දාලා USB3 හබ් එකට එක වයර එකයිනේ USB3 හබ් එකෙන් ගහන්න පුළුවන් අඩ්ඩිනෝ දෙකයි මේ එතකොට මේ USB2 HDMI මේ මේ කන්වට එකකුයි මොනිට එක සෙවන් ඉංචව ඕන තරන් අඩ ලිපුට් ලිපුට් කම්පියුටින් හම ගෙල් තින ගොඩක් HDMI මේ මොනි මේ ඩිස්පලස් තියෙන අඟල් පහේතරඉදා රෙසලූෂන් අඩුවේ වැෑ ගැන පුල් HD රෙසලූෂන් හෙම වශන ඕ ඒකක් ගත්තන් ඩොල තිස් පහක් ඉතර වෙන්නේ මේ ඒකක් ගත්ත ඉඩස්සේ USB2 මේ HDMI වගේ ගත්තන ඇතුල ඔක්කොමටි හයි කල USB හබ් එක හබ් එක කේසකෝ නෑන හබ් එක කලවලා පොඩිය මේතරෝෝෝෝපෝට් හබ් එකත් තිබන තොට එකගේ බල්ලකයි USB කෙවල්ල විතරයි කාලක දක්ලා මම හිතන ෆෝමියල 1 ස්ටියරින් වීල් වල තියෙන ස්ක්‍රීන් එක කියන්නේ full HD මෙම ඩිස්ප්ලේ eh, සීන් නෑ නම්බර්ස් ටික අරම යන නම්බර්ස් අර අර ලිලි පියුටින් කිය ඒගොල්ලන්ගේ තියෙන ඩිස්ප්ලේ නැත්තම් වේව් වේව් net මට මතක දෙට වේව්නෙට් හරි වේව් ෂය හරි කියලා තෙල් සිඩිය ගත්තන ඒවා ගොඩක් eh, ලාබයි වේව් ෂයාම හිතන් ඔව ල්සිඩස් මට මේ ප්‍රජෙක්්ටකේදී ලොකුම මේ චාන්සක තිබ්ද මේ මං ඉන්න ටවුන් එක තියෙනවා මේ මේක ස්පේස් එකක් එකන්න මේ තියෙනවා ඒගොළංගාව තියෙන ඔක්කොම ලොකු මැශීන් සරි ක්විප්මන්ට ඔක්කොම තියෙන තැන්ට ගිහිල්ලා ඕනකෙන්ට වැඩ කරන්න පුළුවන් ඒ වගේ තැනක් තියෙන තැන්ට ගිහිල්ලා තව 3D printing laser cutting අරම ඔක්කොම ඒගොල්ලන්ගාව තියෙන තියෙනවනේ මේ හැමෝට් එක තම තමන්ගේ ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් ඒ වගේ තැන් තියෙනවනම් හොඳයිනේ තවත් ඉගැන් ලංකායිතින් තිබ් ඕ ඒක මෙහෙමයි තිල්ලට මරු බාණ්ඩයක් තියෙනවා මේ අඟල් හතර හතරමාර ඇතිනේ අඟල් හමාර නෑ ඒක මං පහමාර අඟල් පහද හරි පහ පහ HDMI තියෙනවා මේ පහ HDMI ඩිස්ප්ලේ එකක් සාමාන්‍යයෙන් ඩොලර් ඔයාට හින්ද දාලා දෙන්නම් මේ මං කියන වේවෂා සයිට් එක දෙවසියායකේ මචන් ටච්චෝන් නෑනේ ටච්චක නැති එකක් සාමාන්‍යයෙන් ඇමර්සන්ලා විකුණන්නේ ඕක බී කියල එක මොඩල් තියෙනවා 800 මේ ඩොල හතලියයි තයිගන්නට තවමට මේ අර එතන මේ පෝන් එක ගැන හිතන්නත් නැතුව යන්න පුළුව හැබැ ෆෝන් එකට නම් මං ගත්තේ අර මොබයිල් කම්පැනිස් වලින් විකුණන පොඩි ෆෝන් තියෙන්නේ මේ ඇන්ඩ්‍රොයිඩ් බේසික් ෆෝන් එකකට ඩොලර් 20කට ගියේ හැබැයි මේක දාගත්තොත් එන්න ඔය වෙබ් පේජ් එක රිෆ්‍රෙෂ් වෙන්න යන ටයිම් එකයි ඒ ඔක්කොම මොකද නැත වයිෆයි කනෙක් කළා වයිෆයි වලින් ඇවිල්ලා අනික මේ ඩිස්ප්ලේ එකත් USB powered ඒක නිසා වට ප්‍රශ්නයක් නැද අතන හබ් එක කොහොමත් එනවා 5 volt එකක් දුන්නා නම් ඇති අනික එක mountable මේ ඩිස්ප්ලේ එකක් එක බ්‍රැකට් ඔක්කොමත් තියෙනවා කිය කැබෑ ඩිබ්බෑ ඩිස්ප්ලේ ගන්න කවර මොකුත් නැහැ නවයකද ඒකන්නේ ඒක පාච්කන් පල තව එක චලංචමටාව මේ ෆෝන් එක කෙලින්ම බැට්‍රිය නැතුව පවා කරන්න කොහොමද කියලා මොකද මේ බැට්ියත් නැතු ගොඩක් ෆෝන් පවවෙන්න ෑනේ ඕ ඒක තම ඒක මේ ද මේ ෆෝන් එක නම් පාවුනා හැබැයි මේ වෝල්ට හරිට සැකෙන් කරගන්නුනා පෝට්ටකෙන් බෑතිලින ආ එහෙමනොත් බැට්‍රිය කනෙක්ෂන් ටික එන්නේ ෆෝන් එකට එතනින් පාව කරන්න ඕනේ. එහෙම තමයි මං කරේ. එතනින් පාව කරා ඒත් පාව කරන්න ඕනේ උනේ 3.3.7 ගානක් වෝල්ට්. ඔව්. ඒකට හොඳ වැඩ අර බක් කන්වර්ටර්ස් තියෙනවා ඩොලර කමාරිතර මේ පොඩි DC to DC 1 amp වගේ කන්වර්ටර්ස් තියෙනවා. මේ ඒ වගේක් දැම්මන හරි නැත්තන් අර මේ මන්න හිතන්න ඔය වැඩේට අර එල්ලම් ත්‍රීවන්ස වන්න දැමතින මොකද ෆෝඩ් එකට කවදක් තැම්පියර එකක් ගන්න නෑන ඒකටක ලෙට් කරනං ඒත් ඇති හැබැයිති ඔය ඔයටි කොක්කම හල්ලදාල් ඩිස්පලේ එකක් දාගතනවගේ දැන් තිල්න ඉටඩ ලේසේ හැබැයි ගොඩ ගොඩක් ගැන බදටක් ගොඩා දැමත හොඳට හදපුයක් ගන්නත් පුල එනටික පන්න එක තියන්න හදන එකත් පන්න එකත් තියෙන ඕ ඒ ගොඩාම පන්න එක තින හදන එක පාවිච්චි කරන්න ඩොඩ අනිකින් කස්ටමයිස් කරගත්ත මනාර කල්ල රැක්වලක්නේ හැදුවේ කවර කවරේ මේ මම එක තාම මේක පොටටයිප් ලෙවල්ලගේ තියෙන් නිසා දැනට තියෙන් 3D print කරලා ඒ වුණාට මම මොකද ඒක මේ ඇලුමිනියම් වලින් වගේ හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ටිකක් ඒක ෆයිනලයිස් වුණාට පස්සේ ඔව් මොකද දැනට 3D printing තියෙනක ඇති ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර hub එකෙන් මම දෙපාරක් print කරනවා මොකද 3D printing එච්චරම මේ ස්ට්‍රෝන් නෑන නොමල් පියල්ලවලින් කර පියල්ලට ෆෝස් විඩ්ඩක යොක්කවත් එක කඩලෑම දැන්න තුන්ගෙන එක තමා මේ පාච්චි කරන්නේ හබ් එක ඇක්ටලික් කලින් වගේ කැපෝත් නිකන් එක ලේස කට් කරලා ඒ වගේ ගත්තා හැමපුලා ඒත් මේ වැඩ තියන්න එක ෆලෙක්සිබල් වැඩි මිලිමීට තුනක වගේ ශීට්ටයක් ගත්තොත් හැම මේ නැවෙනෝනේ නැවෙනවා ඇල්මිනියම්මක් මහිතන ඒට වඩා හැබැයි ඉතින් ඩිස්ප්ලේ එහෙම දානවනම් තිල්ල ඉතින් ඒ හැබැයි ඉතින් මෙහෙම බලන්න නෑ තිල්ල කිව්වාගේ අලුත් එකක් ගන්න එකද <laughs> නෑ අර ප්‍රොජෙක්ට් එක කරන ෆන් එක තියෙනවනේ ඒකත් ඉතින් ඇති ඕ නැත්නම් ඉතින් try කරන්න ඕන නිකන් ඔය කාබන් ෆයිබර් මේ තියෙන මේවා ෂීට් දෙක තුනක් අරගෙන ඒනොට ටිකක් අර සේෆ්ටි ඕනේ මේ ඒව කරන්න ඕ ඒක ඇත්තනේ හැමනේ අලුත් එකක් ගන්නවනම් කොස්ට් එකක් විතරද ආ සාමාන්‍යයෙන් ඩොල හයසියට වගේ තියෙනවා සාමාන්‍ය හොට පන්සියට ලායිසියක් යන්න ඇනිති මේක හදන්න ගයොත් මහිතන්නේ දෙසී පනාත්තුන්සිය දැ මට මහිතන්න සවත් කියන මොකද මේ ටූල් සරම ඔක්කෝ මංහර්ෂයාඩ් ස්පේස් යස් කරන නෑ මං කියන්න දැන් දැන් ඕ කැලුමිනියන් කරලා එල්සිඩ එකක් කරගෙන ගෙන ඔක්කොම කරත් මං කියන්නේ වෙලා තමයි ගන්න ඕ වෙලාවම වෙලා ඉතින් ගණන් කරන්න ගියොත් ඉතින් පාඩු <laughs> මම මේ කතා කරන්න අතරේ මේ බැලුවේ USB to HDMI ඒවා ලාභයි පොඩි ඩිස්ප්ලේ තියෙනවානේ මේ ඩිස්ප්ලේ එක මං කිය අර වේව්ෂා තමයි ලාභ මම දැන් දැකපුවා මම ඔය වෙන වෙන වැඩවලට අඩිනෝ මේ නෙමෙයි රාස්බෙරි පයි වැඩවලට ඒක එතකොට කැලින්ම මේ මොනිටර් එකක් විදිහට චෙක් කරනවා නෑ නෑ මං එක ඒක ඩිස්ප්ලේ එකක් හරි ඒකේ තියෙන HDMI ඉන්න එකක් හරි ඊට පස්සේ ඩිවයිසස් වෙනව තින USBට HDMI මේ කෙලිමනික වින්ඩෝස්වල වැඩ කරන USB3 වල දුවනවා මේ ඒක ඩොලර් 30ක් විතර වෙන්නේ ඇඩැප්ටර් එක මම ඒවනම් පාවිච්චි කරලා තිනවා කිසි අවුලක් නැතුව වැඩ කරනවා ඊට පස්සේ කරන් තින ඒක ඒක ඒකත් අරක ඇතුලේම හයි කරන්න ඒ කියන්නේ මේ ඔයාගේ වීල් එක ඇතුලේ ඩිස්ප්ලේ එකයි USB හබ් එකයි හබ් hmm. හයි කරා නම් මේ එතකොට ස්ඩම එකත් ප්ලක් කරන්න පලන් හබ් එකට රස් මේවාගේ ආඩිනෝ දෙකත් ඒකට ප්ලක් කරහැකි ඩිස්පලේක USB පවහින්ද එකත් අරගටම් ප්ලක් කරහැකි USB3 හිද කොහොමත් මේ ලොක ඇම්ප එකක් ගන්න පුළුවන්නේ එහෙම නැත්තං මේ ඕඩ කරන්තින කම්පියුට එක ගාවද USB එකට වෙනම් පව ඉංජෙක් කරන්නත් පුළුවන් අර සමහර පව USB හබ් තියෙනවානේ හෙම එකක් පාච්චි කරන්න පුළුවන් එක් ගත්තනම් මේ වීල්ලකට එක වාරකන්නේ USB වාරක විතරයි එමනොත් වැඩේ ඔයිටත් අඩක් ලීනර ඩබ කනෙක්ට එකටත් අඩක් ලීම් කෙලින්ම යස්පිත්‍රී හබ්බයක් ගත මොකද මේ අර ඇක්සල්ල එක හරහටය වාය ගොඩක් ගන්නත් දෑක චූටි සිදුරත් එන්න මේ ඕ ඒකත ඇක්සල්ල කරකෑන ඒකත USB වාරයක් ගත්තන USB එක මේ මයිතන ගොඩක් සාර්ථක යන USB ත්‍රියක ගොඩක් ඇම් ගණක් ගන්නත් පුළන්ගෙද ඔය ටික දවාගන්න නැතිවේ මොකද මේ ආඩ්වින් ආඩ්ඩිනෝ මේ දෙකටම ලොකු ගානක් කොහොමත් යන්නේ විලියම් පේ 500ක් විතරනේ යන්නේ ඩිස්ප්ලේ එකටත් මට මතකද 400ක් හර 450ක් විතර යන්නේ USB අර VG ඇඩැප්ටර් එක විතරයි දන්නේ නැති කීයක් යනවද කියලා ඔක්කොම එකව කරොත් ඇම්පියර් දෙකක් කියයි ඊළඟ version එක try කරලා බලන්න ඕ ඒක තමයි ඒක try එකක් දැම්ම නම් බලන්න තිබ්බා මේ බුද්ධිකට වෙච්ච දෙයක් නැහැ නේ MIA missing in action <laughs> ඊළඟට සෙට් කරගන්න බලන්න කොරෝනත් දන්නේ මේ ඇත්තම සති තුනක් විතර ගෙදර හිටියා ඒත් ඉතින් අර අර මූඩ් එක හතලා ගන්නත් එපා නිකන් හිතුවා එකපාරට ඉඳගෙන ඉන්නකොටත් මතක් කරා දැන් එපිසෝඩ් එකක් කරා නම් හරියට දැන් මයික් උනත් දැන් මං ගෙදර හයිම ගල්ලා දින හයි කරන්න දෙයක්වත් නැහැ මොකද අර මේ කොන්ෆරන්ස් කෝල් ගන්න ඉඳලා රෝමියෝ ගන්න ඉඳලා මයික් ඔක්කොම සෙට් කළාමයි තියෙන්නේ දැන් ඇත්තම මේකෙත් රෙකෝඩ් බට්ටක් ඔබන්න විතරයි තියෙන්නේ ඒත් ඉතින් කම්මැලිකම ලොකුයිනේ ඔක්කොම වඩා දැන් නාකිත් එක්කනේ ඒක නිසා අමාරුයි නැකිල්ලා ගන්න මේ අපි ටෙක්නිියස් කතා කරේම නෑමක සූම් බෝමිං කරේ නැද්ද සූම් ලගස්කන කතාත් කියරන සූම් මයිතන ලස්සල ඒ මැක්වලයි පටිපට ප්‍රශ්ය තිර මන්නන්තල නක්සල පාච්චි කරන ඇතිතිං ශුවනය පාච්චි කරන්න තිලාවට කැමරක කව කල්ලා ඉස්සරි දම්ම සූම් සූම් පෙන්න්න බෑ මේ <laughs> මලවාතයක්ින් තමන් ඉස්සරත් ආසනෑ මම සූම් මීටින් එක ඕල්ලක්වත් මං කරන්නේ එලටර ටෙම්පරරි එක ඩවුන්ලෝඩ් කරලා රන් කරලා අයින් කරලා දානවා මේ මම අර පර්මනන්ට් කවදාකවත් ඉන්ස්ටෝල් කරන්නේ නැහැ ෆෝන් එකෙත් ඉන්ස්ටෝල් කරන්නේ ෂුවර් අර මගේ නම් තීරී දින්නේ ඕන් නැති ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන් ඉන්න ඕනේ නැහැ කියන තීරණින් ආවිචි කරන්නේ නැත්නම් ඉන්ස්ටෝල් කරන් ඉන්න ඕනේ නැහැ මෙහෙමයිනික ඔය ඇප්ලිකේෂන් එක අතත් vulnerability තියෙනවා දැන් ප්‍රශ්න තියෙනවා ගොඩක් famous වුණාම අර මිනිස්සු ඒක attack කරන ප්‍රාණය අර Windows වලට වෙලා තියෙන දේම තමයි ඒක අර සමාජලාට දාන්න වෙනවනේ දැන් ඔෆිස් එකම use කරනවා නම් එහෙම තමන්ටත් use කරන්න වෙනවනේ එහෙම ප්‍රශ්නයක්ත් තියෙනවා ඔයලාට තමයි අර සෑන්ඩ් බොක්සිං වටින්නේ මේ ගැන වර්ජලයිස් කල සෑන් බොක්ස් ඉන්ස්ටස් එක තියාගෙන ගොඩක් කලාවට මේ කැන අයිට සෙක්ටරක් නම් වගේන කැන අයිට සෙක්ටර ගැනම ඕනම කැනෙක් ලිනක්ස් පාච්චි කරනට පඩි චාන්සය ඇතින තොර අර ටාගට්ටන ප්‍රසන්ටජ් අඩු නිසා ඔඩියස ගොඩක් අඩුවන ඕ මාතයක ගැන වින්ඩෝස් තැන්ර පොපිල හිද වින්ඩෝසට ටැක්කන්න ඉද මැකුත් දැන් පොපිල හිද මැක්වලට ටැක්වන ඉද ලිනක්සගේ පාචිකන අනික නිලක්ෂත්හම එක එකක් වන්ඩ බලනත්තර ගොඩක් එක දිකට වන්ඩ බල්ල නෑන හමල්ලට බුන්තුවල භග්‍යයක් එන්නබල එකත් එක වර්ෂණ එකක අර එන්න පොඩි පසන්ටේජයක් හිද වෙන ෆෙක්ටේ ගොඩක් අඩ බක්ස් තිබ්බත් බක්ස් ඕපන් එතොට අනිත ෆික්ෂන ස්පීඩ්ඩයත් වැඩි යෝ අර මම දැන් වෙලා දින ලිනක්ස් දාගෙන හිටත් කට්ටි ඉතින් අප්ඩේට් කරන්න. ඉතින් මොන OS එක දාගෙන හිටත් නැත්නම් අප්ඩේට් එක දාන්න නැත්තම් ඉතින්. ලිනක්ස් විතරක් නෙමෙයි මේ තියෙන බ්‍රවුසර් එක උනත් ඉතින් ෆුල් අප්ඩේට් කරගෙන ඉන්න නැත්තම් මේ මම හිතන්නේ ළඟදිත් Chrome වල මොකක් හරි ලොකු අන්ගබිල්ට් එකක් තිබ්බා මේ පැච් කරා. ඔව් ඔව්. දැන් අර Chrome වල වටිනාකම දෙන යූසර්ට කියන්නේ නැහැ අප්ඩේට් කරනවා කියලා යටින් ගෙනාව ඩවුන්ලෝඩ් කරා අප්ඩේට් වුණා. දන්නේ නැහැ අප්ඩේට්. ඒක ඇත්තට හොඳ concept එකක් මන්නම් කියන්නේ. දැන් Windows වලට කරන්න බැරි වෙලා Windows අප්ඩේට් වල මිනිස්සු මේ මරා ගන්න තරම්. ඒ කියන්නේ මේක හරියන්නේ නැහැ මේක මෙහෙමයි මෙහෙමයි කිය කිය. මේ කියන්නේ මන් දන්න මේ මේ ළඟදිත් ඔය කම්ප්ලේන් එකක් කස්ටමර් කෙනෙක්ට මේ හැමදාම මට Windows update යන මං කිව්වා ඉතින් හැමදාම Windows update යන්න බෑනේ මාසෙට මාසෙට එක දවසට Windows update එන්නේ කියලා. ඒක හැමදාම කැන්සල් කර කර ඇති. ඕ ඒක තමයි. ඒක දන්නෙන්න දාලා නිකයිට අර මෙහෙමයි දැන් සමහර වෙලාවට ඔය දැන් ලැප් එහෙම ගොඩක් වෙලාවට අවුල් වෙනවා Windows update එක යන අතරේ අර මේ මේක close කරාම lid එක ඊටසේ එන්න අල්ලගෝනියන හයි මැද්දෙන් ස්ටාර්ට්ලා රිකාර බූට්ටෙන් අයිට පස ගොඩක් කලනවා ආය රිස්ටෝ පොයින්් එකට ගිල්ලා ඇවිල්ලා පාතයක් කරගන්න ඕකටින් පොඩ්ඩක් ඒසා හිටියනම් තමනු සේ කම්පනියත් සේ මට මේ ඇප්ස් ගැන කිවහම මතක් වුණ තව දෙයක් තමයි දැන් මේ දවස්වල කට්ටිය හැමෝම මේ WhatsApp වලින් අර එන්නේ බඩු විකුණනවානේ ඒ වයිනොත් ඉතින් සමහර වෙලාවට ඉතින් සමහරු ඉන්න පුළුවන් මේ ඩේටා එකතු කරන්න ලෙවල් එකේ කට්ටියත් නේ මොකද මේ අපේ ප්‍රයිවට් ඩේටා දෙන්න වෙනවනේ එතකොට ඇඩ්‍රස් එක හරි ෆෝන් නම්බර් අරම ඔක්කොම ඔව් අනිවාර්යයෙන් නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ වයිනොත් මේ මොකද මේ වෙලාවේ හැමෝමයි බලන්නේ කොහොම හරි බඩු ටිකක් ගෙදරට ගන්න මොකද ලොකට කේල්ස් වලින් අරම ගොඩක් කලට ගන්නත් දරි ලවල්ල ඇත්තියෙන නැක නිසා ඕ දැ අනිත් අනිත්ත කලා තින්තිල්ල මේ මටනං එකන දැන් එලවලෝ ගත්තොත් ආදැන් අපේ පැත්තේ දැන් අම්මන්ද අපි කොළම හිදර කියලා මේ ද අප අම්මල වුනත් කියන්නේ මේ දවසට වාහනයක් දෙකක් කෙනාවමයි කියලා ඒක නිසා එහෙම ලොකු අර මෙහෙමයි නැති දේවල් වෙන්නේ දැන් මස් මාලු එන්නවා හොරයි පිත්තර වගේ දේවල් අඩුයි ඊට පස්සේ අපි හිතමෝ මේ කොන්ඩමන්ස් කියන්නේ මිරිස් කුඩු අරම ඒ වාඩුයි ඒ ඇරෙනේ ලෝලු ගත්තොත් එහෙමනම් ලොකු මේ ප්‍රශ්නයක් නැහැ මන්ද අපිට නම් මේ එහෙම ලොකුවට මේකකුත් මම නෝටිස් කරපු දෙයක් තමයි මේ ඇත්තන අපි සුපර් මාකට් වලින් ගත්තට වඩා දැන් බඩු ලාභයි කියලා නෑ සීරියස් නෑ දැන් ගොඩක් වෙලාට සුපර් මාකට් වලට ගියාම අවශ්‍ය නැති බඩුත් ගන්නවනේ මේ අයින් ගලා අයින් ගලා තියලා තියෙනවා අනිවාරෙන් එහෙම එහෙම ගන්න සිරාට තම වයිෆ්ටත් කියද මේ පාර අපේ බිලේ නඩුවන මෙච්චර පඩු අරගෙනන් කියල <laughs> මොකද ඒකත් පඩින තියෙනන මාකටින් සින්නක් අයිනම රාක්වල මේ බඩු තියන්නේ එහා කොනේ මේවයි තම අවශ්‍ය බඩු ටික තියන්නේ ඔක්කෝ අර බොරු බොරු බඩු ටික පාස් කරගෙන යන්නනේ හරිදේක තොට අර බොරු බඩු නිකම්ම මේ හැර අපේවෙල් අපේ වෙලා තියෙන අපි ලිස්ට් එකක් හදාගෙන යන්නේ. ලිස්ට් එකෙන් පිට ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ලිස්ට් එකට අවශ්‍ය බට් ටික ගත්තා. වැඩේ ඉවරයි. ඇරෙන්න මේ අර දකින දකින දේවල් දකින දැන් ගොඩක් අය මේ ළඟදී මම යාළුවෙක් ඔයාගේ වයිෆ්ට කතා කරනකොට ඒගොල්ලෝ මේ කරන්නේ ගිහිල්ලා ගන්නවලු. එහෙම වුණාම වෙන්නේ මදන් අවශ්‍ය එකයි නැති එකයි ඔක්කොම දැකපු දෙකේ ගන්න වෙනවනේ. අරම කරාම මේ ලිස්ට් එකක් හදන් ගියාම තමයි ලිස්ට් එකට ස්ටික් වෙලා ඉන්නවනේ. ඒ shopping කරනකොට ඒක පොඩි මේකක් මොකද අර ගිහිල්ලා හිතලා කල්පනා කළා මේක ඕන නැති මේක ඕන නැති කියලා ගත්තොත් අර කිසිම මේ මේකකට ගැනෙන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. හැබැයි නමුත් ලිස්ට් එකක් හදාගෙන ඉල තමන්ට අවශ්‍ය දේවල් ගත්තනම් ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ නිවස් බැලි මොන හරි එහෙම කියන්න විශේෂ නිවස් එකක් කියලා දෙයක් නැහැ ඉතින් මේ දැන් තිල්ල මේ දස්සල මොනද වැඩ කරන්න නිකං අදාල තාමත් මේ මැජෙන්ටෝ මැචට ආයගනක මතක් වන තව කතන්දරක්න් දැන් ගෙදරන්නවානම් මේ ගොඩක් කම්පැනිස් වලින් එක්සෑම් සුයි ටියටෝරියල් සරි නත්තන්ගේ කෝස සොක් ගොඩක් ්‍රී කලදින් ද මැජෙන්ට ගත්තාම මේ ඇඩෝ මැජෙන්ට විදරන්න මේ ඇඩෝබී ලගේ ඔක්කොම එක්සෑම්ස් ්‍රී කල තියෙන මේ මාසටයි ඊළඟ වාසටයි ම උඩමිත් දැක්ක ගොඩාක් මේ ෆ්‍රීකූපොන් සිසු කල්ලා තියෙනවා ඒක නිසා ඒ ප්‍රයෝජනයක් ගන්නද මතින් මාස දෙක ඕ අනිත්තක මේ ඕ අනිත්තක මට ඕකෙන් තවත් කියන්න අතකන වර්ක්‍රම් හෝම් කරන ඩර මේ තමන්ගේ රුටීන් එක හදාගන්න එක මාර වටනවන්නේ නැත්තං වෙන්න මේ කියන ගෙදරන්න වැඩ කරෙන්නේ වන සමහරයට මොකද ඩිස්ටක්ෂන් වැඩි මිය වෙනවා අර සමහරමේසට ඇනෑන කිවනැත්ත වැඩේ වෙන්නෑනේ ඉගැන මේ දැ සමහරනිසට ආකර කරාද අර කරාද කියලා දහපාරක් දවසට ඇවරත්ත <laughs> ඒක හරි මොකද මේ ගොඩක් ස්ටාටප් පොල හරි ඒ වගේ කම්පැනිස්සල මේ ටයිම් ශීට් තරමයත් එච්චර තියාගන්නෙත් නෑනේ ගැන නැත්තන් දැන් ඒජ ගොඩක් ඒජන්සි ටයි් පඩ කරන්න තැන්වලන දැන් හිතන්න මේ ටස්කර මෙචර මේ ටස්කර මචට ස්ටිමේට් සරගෙන ටයිම්ශී වල තොරට පොඩ්ඩක් ස්ට්‍රික් වෙනවා මොකද ටයිම් ශීට්ක්කෝ මරිපුරුවන්න ඒනට ගොඩක් ස්ටාර්ට් අප්සල හෙම නැති නිසා එම ප්‍රශ්නකොත් තියෙනවා ඇති කට්ටිය ඩිසිපලේන් නැත්තා තමන් එක නිසා මමනං කියන්නේ රූම් එකක් වෙන් කරගෙන උදේට නැකිට්ට වෙනද නැකිට නෙලාට රූම් එකටාව අර අර විදිහටම මේ තමන්ගේ වැට්ටික් කරා අර විදිහටම මේ බ්‍රේක් එකක් තියෙනට බ්‍රේක් එකක් ගත්තා ආයි ආවා ගෙදර අයටත් කියලා තියන්න ඕනේ තේ එකක් ඕනේද කනවද අන්න ළමයි කෝල් එකක් කියලා ඒ වගේ නැතු මේ මගේ ආලෙක්කේ දැන් ඕක ගත්තොත් මගේ වයිෆ් දැන් අවුරුදු මම හිතන්නේ 8ක් 9ක් තිස්සේ ගෙදරින් ඉඳන්නේ වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ රුටීන් එක ඉතින් එයා හදාගෙන තියෙන මොනවා තිබ්බත් එයා ගිහිල්ලා වැඩේ කරනවා. ඒ ඩිසිප්ලින් එක හදාගන්න එක තමයි මම හිතන්නේ ගොඩක් කාට දැන් පුරුදු නැති අයට තියෙන ලොකුම ප්‍රශ්නේනේ තිල්න මේ මේ කොහොමද මේක කරන්න කියන ප්‍රශ්නේ තමයි. දැන් උදාහරණයක් ගත්තොත් මගේ ටීම් එකේ ඉන්න මගේ මාත් එක්ක වැඩ කරන යාළුවෙක් එයා කරන්නේ එයා මේ අර ඔෆිස් යන විදිහටම ඇඳ ගන්නවලු දෙට. කියන්නේ මීටින්ග්ස් දැන් Zoom එකේ මීටින් ආව පේනවා පරෆුල් නියන් කිට මරලා ඉන්නේ. ඒ කියන්නේ normal අපේ ඔෆිස් එකේ නේ ෂර්ට් මේ ෆුල් අද්දිකට ෂර්ට් එහෙම නෙමෙයි. normal නිකන් ඔෆිස් අඳින විදිහට ඇඳගෙන තමයි පොර මේ වාඩි වෙන්න පුටුවෙන්. ඒතකොට නිකන් අර ඒ ෆීලිං එක යනවනේ මේ වැඩ කරන්න කියලා. ඒ විදිහට තමන්ට තමන්ට වැඩ කරන දෙයක් හොයාගන්න ඕනේ විදිහට තමන් වැඩ කරන විදිහට ඕ ඒ ඒ එහෙම කරන අතර වෙන්නේ තමන්ගේ ඩිසිප්ලින් නැති වුණාම අර කම්මැලි වෙනවා ඊට පස්සේ ගිල පොඩ්ඩක් නිදා ගන්නවා කියලා යනවා ඊට පස්සේ ගේම් එකක් ගන්න ගන්නවා <laughs> ඒ වුණත් නේ වැඩේ YouTube බලනවා ඒ වුණත් අවුල් ඊට පස්සේ කම්මැලිත් වෙනවා මට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි කාලින්ග මේ පොඩි එක්කනට තේරුම් ගන්න එක මේ ගෙදර ඉඳන් මම මේ ගෙදර ඉන්නේ වැඩ කරන්න කියලා. ඒ කියන්නේ ගෙදර ඉඳන් වැඩ ගන්නවා කියලා. මොකද මේ ගට්ටිය බලන්න ප්‍රශ්න ගෙදර හිටියොත්තම අපිෝ සෙල්ලමට අල්ලගන්න වගේන ඒකලට ශිල්ල තිල්ලට එකයින මට දෙකක් <laughs> එක්කයිල්ල ඒගොලන්ට තේරුම් <laughs> කරන්න අමාරුව මේ කොරන වෛරස් කියන්නම ගත්ද කියලා <laughs> මමනන් කරන්න කාමරට ඇල දොරහගෙන කියන මං එන්න කියලා ඒත් කොමරි සමල්ලට දොරගෙන එල්ල මොකක්හරි බැනුවක් හලවන්න බැල් එලෝන එන්න බාම වැඩ වාත්කරි බොරු හේතුවක් හදාගෙන එනවනේ මේ. ඔව් අනිවාර්යයෙන්ම මොකක් හරි එකක් තියෙනවා. <laughs> ඒක තමයි ඉතින් අමාරු. මේ මට තව තාමාට තව කෝල් එකකුත් තියෙන එනම් මේ අදට අපි නවත්තලා අපි ආයේ මේ හෙට හරි අනිත් හරි තව එකක් කරමුනේ මේ දැන් චුට්ටෙන් චුට්ට හරි කරලා දාමු කරන්න දෙයක්වත් නැහැ ලබන සතියේ මේ පොඩි පොඩි වෙලාවට කරමු ඉතින් දැන් ගෙදර. ඔව් සරිලා ලබන සැටර්ඩේත් ආයි කරමු මේ ඉතින් හැමෝටම සුබ සතියක් ලොක්ඩවුන් වෙලා ඉන්න ඊළඟ සතියක්වත් ගෙදරට වෙලා ඉන්න කියලා <laughs> ගෙදරට වෙලා ඉන්න අපි එපිසෝඩ් එකක් දාන්න එන සුබ රාත්‍රියක්